ත්‍රිපිටකල මුල් කරගෙන දවසක වැඩ පිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සටහනේ යදාගෙන තියෙන කාලසටහන අනුව යෙදিলা තියෙන දැන් අපිට සිල් සමාදන් කිරීම සහ භාවනා උපදේශ ලබා ගැනීම කියන අංකයයි. ඒ නිසා අට සිල් සමාදන් වීමට කැමැති සියලුම දෙනා අට සිල් සමාදන් වෙනවා කියන අදිස්ථානයෙන් යුක්තව නමෝ තස්සේ සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තියන්ති සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ගමනං සම්පූර්ණං සානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විශෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝෂණඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විශෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ උච්ඡාසයන මහාසයන වීරමණී සික්ඛාපදං සමාදියාමි උච්ඡාසයන මහාසයන වීරමණී සික්ඛාපදං සමාදියාමි ශරණේන සද්දින් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදී තබ්බං දයපි කාලසටහන ඇතුලේ තියෙන අපි 8යි කිය දක්වා ඒ උපදේශ සම්බන්ධව ගත කරලා 8යි කියන සමය දක්වා සක්මන් භාවනාවක් කළා 9යි කියට අපි නැවත එතන පරියන්ක භාවනාවක් සඳහා සාමූහික භාවනාවක් සඳහා රැස්වෙනකයි ඉතින් මේ ලැබිලා තියෙන මේ වෙලාව හැටියට උපදේශ ලබා දීම සඳහා තියෙන වෙලාව හැටියට මම දැනගන්න කැමතියි මෙතන කී දෙනෙක් ඒ වගේ ආරම්භක නැත්නම් මේ අඳුනා දීමේ උපදේශ බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු වෙන අලුතින් කමිනිච්ච කී දෙනෙක් ඉන්නවද කියලා දැනගන්න. කවුරුද මට ආතෝෂල අරඤ්‍යා කරනවනම් එතකොට මේ පිළිස ඉස්ලාම් වගේ මේ භාවනාවට පෙරම පිළිස නැත්නම් තම තමන්ට බෑන්ඩ් කරගෙන යන භාවනා ක්‍රම තියෙනවා. තියෙනවා. ඒ මම අහුවත් උපදේශ බලාපොරොත්තු වෙන කී දෙනෙක් ඉන්නවද කියලා කවුරක්වත් නැහැ කියලා කියන්න පුළුවන්. ලාභ හම්බුනොත් මොකද කරන්න කියලා දන්නවද කියලා මං අහනවා. ඒක අපිට එවනම් මේ මේ වෙලාවේ සිටින් එකට යන්න පුළුවන්. ඒ නැත්තම් මම වෙලාව ගන්නද මේ කුතුහලයක් දැනෙන්නීමක් කළා නම් දැසොන. දැන් අපි මේ විනාඩියේ කාලය ගන්නේ මම මේ මෙතුවක් කල් තිබුණ හැම වැඩසටහනකදීම මුලින් වෙලාව අරගත්ත උදේ සභාදීප සඳහා කපිස නිසද්ද වෙන්න ඕනේ මම තරේ අවවාද කරන පිටසයිඩ් වුණාට පස්සේ කතා කරන්න පටන් ගත්තොත් මම පලාතේ ඉන්නේ නැහැ ඊට පස්සේ. මෙතන කිසිසේත්ම සමාජශීලී වෙන තැනක් නෙවෙයි. ඉතින් කතා කරන්න පටන් අරගත්තොත් නම් ඒක මට කරන වැරද්දක් විදිහට මම බාරගන්නවා. අඳුරන්නේ නැති කට්ටිය වගේ හැසිරෙන්න මේ කට්ටිය ඉන්නකොට ඉන්න දෙන්න නැගිටලා කතා කර හිටියොත් එන්න බෑ මෝඩ් එක ගන්න බෑ. මම වෙන්නේ මම සරින් කතා කරන්නේ. නැත්නම් ওই කතාව නැතර කරන්න බෑ. ඒක මම දන්නවා 10 වෙනි මේ රිට්‍රීට් එක කරන්න මිනිත් එකට දැඩිම හිතනවා. එතකොට බයට හරි ඉන්නවා. නැත්තම් දෙන්න දෙනෙක් චේතනාවර කෝපියයි කියන කතා කරනවාගේ මොනේ මොන දාන කුතු කුතු කුතු කුතු ගගා ඉන්නේ. එතකොට ඉන්නේ මේ දවසේ කන්නමාරේ මේ භාවනා මොහොතේ ඒකට අපි ගෞරව කරන්නේ. විශේෂයෙන් මම මෙතන ඉන්න වෙලාවේ කතා කරනවා කියලා කියන්නේ බරපතල වැරද්දක් ශේෂ්ඨාධිකර විනිශ්චයකාරයන් ගැද්දී උසාවියේ නරක විදිහට ඇති වුණොත් කඩේ. මොකද අපි ඔක්කොම ආරේ වටින මිනිස්සු අමාරුවෙන් ලබාගත්ත කාලේ අපි මේක සංවිධානය කරන්න දකල බෑටි දන්නේ සංවිධානය කරපුවා. ඒ නිසා විදුවට ගන්නවා. හොඳයි මම මේ අකමැති වෙනවා මෙහෙම අයිය කතා කරන්න වෙච්ච එක ගැන ඉතින් ඒ වෙලාවට මට ඒක කියනවා ගණන් ගන්නවා. අපි මේ කරන්න හදන්නේ ඇත්තටම අපේ මේ දවස් වටිනා ජීවිතේ දවසක් වෙන් කරගෙන සතිය පිහිටුවා ගැනීම සඳහා නැත්නම් අපේ සිංහලෙන් කියන සතිපට්ඨාන සඳහා වෙලාව ගන්නවා. ඉතින් මේ සතිපට්ඨානේ අපිට මේ තරම්ම වැදගත් විදිහට අපි මේ විදිහට ප්‍රතිපත්ති පිහිටවන කරන්නේ අපි මේ තරම්ම ජීවිතයේ අසත්‍යමත් ඒක තේරුම් අරගත්තොත් අපිට තේරෙයි මේ අසත්‍යමත් ගතිය අනිත් පැත්ත හරව ගන්න බොහෝ ප්‍රයත්න කරන්න ඕනේ අපේ ජීවිතේ කරපු හැම ශික්ෂණයකටම වඩා ශිල්පයකටම වඩා අමාරු සත්‍ය හඳුන්වා දෙන එක ඒතරම් අපි අසත්‍යමත් වෙනවා. ඉතින් නමුත් ඒක බැරි දෙයක් කියලා බුදුහාමුදුර අපට කිව්වේ නෑ බුදුජාණන් වහන්සේ අපට උපදෙස් දුන්නේ අමාරු බව දැනගෙන ගෞරවයෙන් කටයුතු කරලා ඒක හැකි දෙයක් වඩපත් කරගන්න කියලා මේකට කියනවා හැකි සංඥාව. ඉතින් මේ සතිය පිටීම සඳහා අසුකින් ගත කරන කෙනෙකුට පුළුවන් කියලා නතර වුණේ නැහැ. සර්වචනාංශයකට ක්‍රම වේද තුනක් උගන්වලා තියෙනවා. ඒ ක්‍රම වේද තුන අපි හඳුන්වන්නේ මේ භාවනා ක්‍රම තුනක් විදිහට පර්යංක භාවනාව ඉඳගෙන කරන භාවනාව, සක්මන් භාවනාව ඇවිදිමින් කරන භාවනාව සහ එදිනදා ජීවිතේ කටයුතු කරනකොට සතිය කටයුතු කිරීම කියන තුන් ආකාරයයි. ඉතින් අපි අද විශේෂයෙන්ම මම ඇරිච්ච මනිචිරු දිනම ගියත්තෝ හැම කෙනාම ඊටාම කාර්යබහුල ජීවිත ගත කරන වගකීම් භාර සහිත මිනිස් ඒක බව මම දන්න හොඳටම ඉතින් කෙනෙකුට ඔය කියන විදිහේ දවස පුරාම අද වාගේ පරියන්ක කරන්න හම්බෙන්නේ කුත් නැහැ සක්මන් කරන්න වෙලා තිබුණත් මාට තැනක් නැහැ මේ හම්බ වෙන්නේ නැහැ මොකක් කළාට සතිය පිටීමේ කටයුත්ත හොඳට කරගන්න පුළුවන් වෙන්නේ ඉදින්දා ජීවිතේ සතිය පිටීම සම්බන්ධ අංශයට තමයි නමුත් ඉතින් ඒක මේ සත්‍ය පිටීමේ හොඳටම මේ අමාරුම කැලකයක්. දුර්වලම තැන ඒතර තමයි. ඒකට යන්න අපි මේ වගේ දවස්වල කරන්නේ අනික් එකට අවධානය යොමු කරලා ඉඳගෙන ඉන්න එකට අවධානය යොමු කරලා සක්මන්ට අවධානය යොමු කරලා මේ සත්‍ය කියන එක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරන මේ ආభాසයෙන් අර ඉදින්දා වැඩවලට සත්‍ය පිටුවා ගැනීම පුරුද්දක් කරගන්න. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ලැබිච්ච වෙලාවේ කෙටි වෙලාවේ ඉඳගෙන කරන භාවනාවේදී සතිය පිහිටීම සම්බන්ධව හඳුනාගීමක් කරලා ඒකම සක්මනේදී කරන්නේ කොහොමද? අනිත් එක මේ ජීඳා වැඩවලදී කරන්න කොහොමද කියලා පොඩි කිරියාවක් හඳුන්වා දෙන්නේ. ඉතින් මේ ඉඳගෙන පරියන්කේ සක්මන් කරනකොට මේ සතිය පිහිටවනකොට සර්වඥාන්සේ අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍ය පරිසරය සහ ඉරියව්ව අත්නෑර දේශනා කළා. අරඤ්‍යගතව, රුක්ඛමූලගතව, ශුන්‍යාකාරගතව කියලා එක්ක අරණ්‍යයකට යන්නේ කියලා තියෙනවා නැත්නම් ගහක් නෝට යන්නේ කියලා තියෙනවා නැත්නම් ශුන්‍යයක්. ඉතින් අර මේ වගේ තැනකට ආපුවම අපිට තුනම තියෙනවා. ඒ මොකද බැලු බැලමට කියලා දොර වැඩි වෙන්නේ කැලේ තමයි යාට බැලුවත්. ඒ නිසා අරණ්‍ය සංඥාව ගන්න පුළුවන්. අවශ්‍ය නම් ගහක් නෝට ගිහිලා වාඩි වෙලා කටයුතු කරන්නත් මේ ඉදම වෙන් කරලා තියෙනවා. ඒ පාස්වත් තියෙනවා. ශුන්‍යකාරයක් කියන්නේ මේ අපි ඉඳගෙන ඉන්න තැන තමයි මේ ආගාරයක් තියක්. ඔය කාම භෝගින්ගෙන් හිස් නිසා ශුන්‍යකාරයක් කියනවා. ඉතින් මේක ලබා ගන්න අපි කොච්චර සැලසුම් කරාද කාලේ ගත කියන එක දුරක් හැරක් දේවාගෙන ආවද කියන එක අපි දන්නවා. ඒක ආවට පස්සේ අපිට තියෙන ප්‍රශ්න තමයි කොහොමද මේක උපරිම සත්‍ය පිටවා ගැනීම සඳහා යොදවා ගන්නේ කියන ප්‍රශ්නේ. ඉතින් ඒ සඳහා සර්වචනාංශයේ මේ විදිහට පරිසරය හඳුන්වා දීලා අපේ ඉරියව් හතරක් හඳුන්ලා දෙනවා සර්වචනාංශේ වාඩි වෙලා ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඇවිදින්න සහ ශතපිලා ඇලවිලා ඉන්න වෙලාවේදී ඒකෙදි කියනවා මේ ආධුනිකයා වාඩි වෙලා ඉන්න එක තමයි හොඳම ඉරියව්ව කියලා. ඉතින් ඒක අපිට අවබෝධයක් රූපයක් ඉස්සරහින් තියාගන්නේ. ඒකේ පේනවා මෙන්න සර්වඥාන්සේ ඒ ඉරියව්වට ආපුවාම කොච්චර පිළිචි ගතිය සම්පත්‍ති කරගතියක් සාස්ත්‍රුණ වාන්තනකට ආදර්ශයක් ඒ වගේම ඇතුළත නිමිච්ච ගතියක් තියෙනවා. ඉතින් අපි හදිහට අර පොඩි කාලේ සෙල්ලම් කවල් හදලා අම්මලාගේ තාත්තලා ගැඳුම් ඇඳගෙන ඒ කට්ටියගේ සපත්තු දෙක දාගෙන මේ වගේ ගියක් හදාගෙන අපි ශ්‍රීලංකාවල් හදනවා වගේ අපි ਸਰවචන්නාංශය කරපු විදියටම වාඩි වෙලා අපි උත්සාහ කරනවා ඒ ගෞරවයෙන් ඒ සත්‍ය අපිට පිටව ගන්න නිසා අපි පුළුවන් තරම් මේ වගේ පරියන්කයක වාඩි වෙනවා. මොකද ඒකෙන් අදහස් කරන්න එපා මේ පරියන්කය අනිවාර්යයෙන් මේ විදියට වාඩි වෙන්න තෝ සත්‍ය ජීවන බෑ කියලා. හොඳම අර්ධාංශය නම් ඒ වගේ වාඩි වෙන එක එතකොට අපි ස්වාධීන වෙනවා කිසියම් අඩු ගානේ තිරිල්ලකින් තොර කිසිම දෙයක් නැතුව අපිට යන තැනක වාඩි වෙන්න පුළුවන්. අනිත් එක දීතියොත් එහෙම අපිට ඒ යන යන තැන ඒ පාසුකම් අවශ්‍ය නිසා ඒකයි ඒකේ දුර්ලභම. වෙන මොකක්වත් දුර්ලභම. ඒ නිසා පටන් ගන්න කෙනා බිමින්ද ගන්න බැරි නම් පුටුවක හෝ ඒකට පුළුවන් තරම් කෙනා පිටකොන්ද කෙලින් තියෙන ආසනයක වාඩි වෙන්නයි කියලා නැත්නම් අර ආංශ වීම හොඳ නැහැ. ස්ට්‍රීට් බෑක් ඡායක තමයි ගන්න කියලා කියන්නේ. එහෙනම් වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත යොදන එක තමයි නැත්නම් ඉරියව්වේ සත්‍ය පැවැත්වීම තමයි සත්‍ය නැමැති ගෙට ගෙවැදීම කියන්නේ. ආරම්භය. ඒ නිසා අපි කරන හොඳට පටල වාඩි වෙලා හොඳට සමබර කරලා දෙපැත්ත. දෙවට ඇඟ මුළු ඇඟම ලිහිච්ඡ ස්වරූපෙන් සෑහළු ස්වරූපෙන් චිනන් කියලා බලන්න. ඒක කල යුත්තක්. ශරීරයට මෛත්‍රී කිරීමක්, ශරීරයේ ශරීරයට හාද වීමක් හොඳට වාඩි වෙලා ඒ සහැල්ලු ලිහිච්ඡ ස්වරූපයට හිතපත් කළා මෙන්න මේ සහැල්ලු ලිහිච්ඡ බවටයි හිත දාන්න. ඒ තමයි සතිය ආරම්භය. ඒක හරියටම කියනවා නම් ඉතින් ගියාට පස්සේ හිතේ தത്വයට අපි කියන්නේ මම දැන් මෙතන කියලා. මේ මම දැන් මෙතන තමයි ආධුනික සත්‍ය හඳුන්වන පළවෙනි අවස්ථාව. ඉතින් මේ චිත්තක්ෂණයේදී මම දැන් මෙතන කියන එක ගිය චිත්තක්ෂණයක දැක ගන්න බෑ මොකද චිත්තක්ෂණිකෙන් තමයි සුළු කාලයක් ඒ චිත්තක්ෂණ චිත්තක්ෂණ හතරක් පහක් හයක් හතක් යනකොට තමයි මේ චිත්තක්ෂණයේ රසය චිත්තක්ෂණයේ අයිතිකාරයක් ලැබෙන්නේ. ඒ නිසා මේ චිත්තක්ෂණ දිගට පවතිනකොට සහැල්ලුව වැටේ. මේ දීච ගතිය වැටෙනවා. මේ සහැල්ලු දීච ගතිය ඉඳගෙන මේ චිත්තක්ෂණයක් අපේ චිත්තක්ෂණේ නැති වෙලාවක විමසනුනේ සලක බැලුවොත් මම දැන් මෙතන කියන ඒ චිත්තක්ෂණේ ඉන්න වෙලාවේදී තර්ක මනසට වැටෙනවා කිසිම රාගයක් එතන නැහැ කිසිම දෝෂයක් එතන නැහැ කිසිම මෝහයක් එතන රාගය කියලා කියන්නේ ඒක මේ රස විඳින්න පුළුවන් චිත්තක්ෂණයක් නෙවෙයි අනේ මට වේවා කියලා අපි ප්‍රයත්න ප්‍රයෝගයෙන් කරන්නේ ද්වේෂයක් එන්න විදියකුත් නැහැ මොකද ඇඟ සමබරයි ඇඟ සැහැල්ලුයි මෝහයක් එන්න විදියකුත් නැහැ නිදිමත නැහැ Taman දන්නවා මම මම දැන් මෙතන කියන්නේ ඉතින් මේ චිත්තක්ෂණය ආධුනිකයා සතිය විතරක් වශයෙන් නෙවෙයි නිවන කියලා සංහවගත්තට පස්සක් නැහැ මම දැන් නිවන් ලැබලා ඉන්නේ වගේ තමයි ඕනම වෙලාවක මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ආවා. ඊට පස්සේ ආ ඒ යෝගාවචරයේ තියෙන හිතුකම අනුග්‍රහය බුදුහාමර බලාපොරොත්තු වෙන මේක හැකිතාක් වලට යාපු වෙලා විතර පවත්වන්න. චිත්තක්ෂණ වලින් නෙමෙයි, තප්පර වලින් නෙමෙයි විනාඩි වලින් පවත්වන්න පුළුවන් නම් විනාඩි ගාණක් ඒ තමන් ඉන්නේ ඉරියව්වේ මම දැන් මෙතන කියලා ඒ තරමටම තමන් තමන්ට ගෞරව කරගත්ත වෙනවා. සංඝ ගෞරවයක් තියෙනවා, ධර්ම ගෞරවයක් තියෙනවා, බුද්ධ ගෞරවයක් තියෙනවා. ශීලයක් අරසගන්න. ශීල නම් පර්ෆෙක්ට්. ඒ වෙලාවේ 100 100ක්ම සම්පූර්ණයි. කායික වාචික දුචර්චත් නැහැ, මනෝ දුචර්චත් නැහැ. ඉතින් අන්න ඒකයි සතියේ සතියට ගෙවැදී. ඉතින් එහෙම ඉන්නකොට පෙරපින් කර ඇත්තා වූ දක්ෂයන්ට පෙරපින් කළායට එහෙම ඉන්නකොට මේ ඉන්නා බව දැනෙනකොට සමහර විටක ප්‍රාණය වැටේ. ප්‍රාණ යාමයේ එහෙම නැත්නම් ආනපාන. නැත්නම් අපි සාමාන්‍ය වශයෙන් කියන හුස්ම වැටේ. වැටුණොත් මිසක් නැත්නම් හුස්ම පිටිපස්සේ එලවන්න යන්න එපා. ඒකෙන් භාවනාව සංකීර්ණ වෙනවා. යාකූල වෙනවා. හුස්ම වැටුණොත් ලාභයකට ගණන් ගන්න එක විතරයි කරන්නේ. හුස්ම වැටුණොත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය වෙනුවට ඊට වඩා සුපිරිසිදු වෙච්ච, එල්ල වෙච්ච, ඒකාග්‍ර වෙච්ච අරමුණක් මට ලැබුණා කියලා අර ස්වභාවයෙන් වටන උෂ්මට හිත තියාගෙන ඉන්න ඕනේ. ඒකදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ආයාසයෙන් උෂ්ම ගන්නට යන්න. උෂ්ම ප්‍රකට කිරීමේ අදහසෙන් ආයාසයෙන් ගන්න ගියොත් හිත ප්‍රයෝග කරන්න පටන් ගන්නවා. චේතනා පහල කරන්න පටන් ගන්න නිසා අචේතනිකව අසංස්කාරිකව පහළ උෂ්ම දිහා බලන්න ඉන්න පුළුවන් නම් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තව පියවරක් උඩට තියපුවා. ඊට පස්සේ කීයටගේ ආනාපාන සති භාවනාව කියලා ආස්වාද ප්‍රසආසයට සතිය පිළිදෙක සරුවට වශයෙන් කියනවා සතෝ ආස්ස සති සතෝ පස්ස සති කියලා සතිපට්ඨානේ දොර යුරු කවුරුව විවරේ පිටෙනවා කියනවා. සීනිත ආස්වාද කරා සීනිත ප්‍රසආස කරා. මේක හිතා ගන්න ඕනේ තාමත් වඩන පිරිසුදු චිත්තක්ෂණය. මේ හා සමාන ජීවිතේ ලබපපු කිසිම සැපයක් නැහැ. බාහිර සැපෙකුත් නැහැ, අභ්‍යන්තර සැපෙකුත් නැහැ කියලා ඒක ශක්ති රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩලක් වාගේ. ගෞරව කරනවා නම් අපිට ඒ ටික කාලෙකදී තේරෙයි අපිට කොතනදී මේ කොයි කොයි තැන්වලදීද අපිට මේක නැවත නැවත වඩා ගන්න පුළුවන්. ඉච්චර අමාරු දෙයක් නෙවෙයි හරියට අගේ කිරීම ගන්න. නමුත් අර තව වචන දෙකකින් පියවර දෙකකින් ප්‍රතිස්පන්ති නැත කරන දාසින් මම තව පියවර දෙකකට පාර පෙන්නනවා. ඒක ඔක්කොම මතක තියාගන්න අමතර ලාභ කියලා නැතුණයි කියලා පච්චත්තාප වෙපා. කයෙහි හිත පැවැත්වුවත් ලොකු දෙයක් ඊට වැඩිය හොඳයි වඩා හොඳයි අනපන අහු වෙනවා නම් සමහර විටක ආනාපානය අහුවෙනවා නම් දෙපැත්තකින් මේක තනවා වඩන්න පුළුවන් එකක් තමයි ආනාපානෙ වැඩි වෙලා පදන් වෙනකොට තේරෙයි ආශ්වාස ප්‍රශ්වාසයේ පවතින කයේ උඩුකයේ පමණ. එනිසා යටිකය එහෙම අමතක කරලා දාලා උඩුකය නඩත්තු කරන එක විතරයි තියෙන්නේ. උඩුකයේ සතිය නඩත්තු කරන. මානසිකාරේ නඩත්තු කරන එක විතරයි අපර කරන්නේ. ඒක ලාභයට යනවනම් පහසුකට දැනෙනවනම් සත්පුරුෂයි. ඒතකොට බයක් ශක්තියක් දැනෙනවනම් හිත අසත්පුරුෂ වෙලයි කියලා හිතා ගන්න. මේ කයේ අධිකය අමතක කරන් ලැබී ලැබීම ලාභයක් වාසියක් පහසුවක් කියලා දැනෙනවනම් සත්පුරුෂයි ධාර්මිකයි. ඒතකොට බයක් ශක්තියක් පහල වෙනනම් අසාර්ථකයි ධාර්මිකයි අසත්පුරුෂයි. මේ ශාස්ත්‍ර හුරු කරන්න. ඒ හුරු කරලා උඩුකයේ හුස්ම දිහා බලන්න ගමන් ස්වභාවිකව හුස්ම දිහා බලන්න ගමන් ඊගාව පියවර තමයි මේ උඩුකයේ සතියෙන් ඉන්නකොට මේ උඩුකයේ තෘෂ්ම ගන්න වැඩ පිළිවෙල වැඩියෙන්ම ප්‍රකට වෙන්නේ, තර වෙන්නේ, හැප්පෙන්නේ, වදින්නේ කොහෙද කියලා බලන්න. ඒක සම්පූර්ණ අමතර ලාභයක් ලැබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. දැනුනොත් ඒකාග්‍ර කිරීමේ වැඩ පිළිවෙල පියවරක් ඉස්සරහට යනවා. මෙතනදී ඉතින් ගුරුකුල වාද මත වෙනවා නාසිකාග්‍රේ වැටෙනවා ආනාපානය කියනවා උදරේ පිම්බීම හැකිලි වැටෙන පුදුම භාවනාව කියලා කියනවා පහසි භාවනා ක්‍රමය එහෙම නැත්නම් පපු ප්‍රදේශය වෙන්න පුළුවන් නාසයේ ඇතුලේ නැම්මේ වෙන්න පුළුවන් උගුර වෙන්න පුළුවන් කොතන හෝ කවුරුවක්වත් නැහැ ඒක Tamanට කියලා දෙන ආණ්ඩත් එපා කාරණාවක් Tamanට වැටෙන්නේ වැටුනේ නැතුණත් ප්‍රශ්නකුත් නැහැ වැටෙනවා නම් අමතර ලාභයක් විතරයි එහෙමනම් පමනක් එතන විතරක් හිත තියලා මුළු කයම අමතක කරන්න පුළුවන් ලාභය තමයි ඒකට යාට ලැබෙන අමතර ලාභය. ඉතින් කය අමතක වීම බයක් නම් චකිතයක් නම් හොල්මන් වීමක් නම් මේකට යන්න තියා ඉබේ ගියත් බය වෙනවා. නමුත් පුදන්න ලෑස්තිලා බය අනේකයි තියෙන්නේ. එමුණොත් වඩා හොඳයි කියනවා. ආනේ ඊට ගිහිලා ආස්වාද ප්‍රසවාසයේ හිත නාසිකාග්‍රය හෝ උදරේ පිම්බීම හැකිලිම වශයෙන් බලන්න පුළුවන් නම් එතකොට දැන් අපි පියවර දෙකකින් ඉස්සරහයි. අන්තිමේක තමයි උච්චම අවස්ථාව තමයි මේ විදිහට බලනකොට ආස්වාසේ සිද්ධ වෙන වෙලාවේ ප්‍රස්වාසේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක දැක ගන්න. උදරේ පිම්වීමක් සිද්ධ වෙන වෙලාවේ හැකිලිම සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේ ආස්වාද ප්‍රස්වාස දෙක එක මල්ලේ දාලා ගත්තට මේ දෙක සම්පූර්ණ එකිනෙකින් ස්වාධීන වැඩ පිළිවෙලවල් දෙකක් කියලා තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්න මනසට අභියෝගයක් දාන්න පුළුවන් එවනම් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. මේක පෙන්නකොට කොහොම සරල භාෂාවෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා මේක ආස්වාසයයි ඒක දැනීම ප්‍රස්වාසය නෙවෙයි කියන එක විචක්ෂණ බුද්ධිය කියලා කියනවා මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දරනවා ඊට ප්‍රස්වාසයට ගියාම මේක ප්‍රස්වාසයයි ඒක ආස්තික දැනීම මේක ආස්වාසය නෙවෙයි කියලා දැනගන්න නම් ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වීම වෙනකොට හඳුනා ගැනීමකට පරිච්ඡේද ඥානය කියලායි මේකට පාලියෙන් සඳහන් කරන පරිච්ඡේද කියලා කියන්නේ කොටස් කපනවා කියන එක. වචනය පරිච්ඡේද වලට කපනවා කියලා කියන්නේ ඡේදනය කියලා කියන කපනවා කියන එක. ඒ කැලිය වලට කපනවා ආශ්වාස ප්‍රශ්වාස කියලා ගත්ත පොදු ආනාපානේ ආශ්වාස ප්‍රශ්වාස වෙනවා. මේ පුංචි ඊටාමත්ම වැදගත් පියවරක් මේක. ඊටාමත්ම පුංචි ඊටාමත්ම වැදගත් පියවරක්. මේකෙන් තමයි යෝගාවචරය අර පීයක දැල්ල මුවාට හදා ගන්නවා. මේක හරියමාරු නඩත්තුවක්. මොහාට වැදුනොත් එහෙම ඔක එකක් දැන් හොඳට මොහාත් කරන දේවල් ඔය දැලිපිය කඩුව වගේ දේවල් කොපුවක දාලා තියන්නේ. ඒ කොපුව තමයි ඉතින් සතිපට්ඨාන කියන්නේ. ඉතින් මේක හදා ගන්න බැරිද කියන එක එක ප්‍රශ්නයක් හදාගත්ත දේ පවත් ගන්න පුළුවන්ද කියන එක තව ප්‍රශ්නයක්. ඒ නිසා යම් කිසි කෙනෙකුට පරියන්කයකට ගිහිල්ලා කයට හිත දාලා ඊට පස්සේ ඒකෙන් ක්‍රමයෙන් ස්වභාවයෙන් ආනාපානෙට ගිහිල්ලා ආනාපානේ හැපෙන තැනත් අල්ල ගන්න පුළුවන් නම් බලාගෙන මේ ආශ්‍රව ප්‍රසවාස වේ කර ගන්න පුළුවන් නම් 100%ක්ම ලකුණු හම්බුනේ. ඉතින් මෙන්න මෙච්චරයි මේක ගැන මම කතා කරන්න මේ වෙලාව ගන්නවා මට කැමතියි අද දවසේ ටිකක් පරිපූර්ණ විස්තර සහිතව මේ සක්මන් භාවනාව කියලා දෙන්න මොකද ඒකට අපිට ගොඩක් වෙලාට කුඩම්මගේ දැල් කියලා ලැබෙන්නේ මේ ආන ඉඳගෙන ඉන්න භාවනාව විස්තර ගොඩක් කතා කරන්න නිසා. නමුත් මේ මෙතෙක් කරපු පරියංක භාවනාවේ විතරවට සාපේක්ෂ වශයෙන් අන්සන්දනාත්මකව සක්මන් භාවනාව ගැන මම කියලා දෙන්න කැමතියි. දෙයට මතක තියාගන්න මේ පිළිසෙකි මූණ බල්ල මට කියන්න පුළුවන් මේ පිළිසෙ හැම කෙනාගේම භාවනා ජීවනන ජීවනයේ සක්මනේ තමයි. දන්න ඕගොල්ල හැම කෙනාම ආශාවෙන් ඉන්න පරියන්ක ඉන්න තමයි. ඔය ඒක නෙවෙයි රහස. රහස තියෙන්නේ සක්මනේ. මොකද අපි ධාමන්ත කාර්යබහුල ජීවිත ගත කළ එක ආරක පාටම සීතල කරන්න බෑ. පත්විච්ච ගලක් එකපාරට අතට දැම්ම පොපුරු ගන්න. පොඩ සීතල වෙන්න ඇරලා දැම්මොත් පොපුරු ගන්න. අන්නේ මැද කොට සීතල කරනවා කියන එක තමයි ශක්මණේ කරන්නේ අපේ හිත සූදානම් කරනවා සකස් කරනවා මේ සීතල තත්වයකට යන්න. ඒ නිසා හැම වෙලාවෙදීම ශක්මණ ගැන අපි පස්සේ විතර කතා කරත් කරනකොට නම් ශක්මන් කරලයි පරියන්කට යන්න ඕන. අපි නිසා මේ විස්තර විභාගයෙන් පස්සේ අපි ශක්මන්ට ගිහිලා පරියන්කට යනවා. එතනදී සර්වචනාංශය අපට ඇවිදින ඉරියව්වයි හිටගෙන ඉන්න ඉරියව්වයි දෙක උගන්වනවා. නිසා ශක්මන් කිරීම සඳහා ශක්ම මලුවක් කියලා කිසි කිසිම ආගමකට හැම කෙනාම භාවනා කරන අයිතිවාසිකම් කියන කාලයක් හරි තියෙන්නේ අමාගමක් නමුත් කිසිම තැනක සක්මන් මළුවක් කියන වචනේ හෝ සක්මන පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වගේම ਸਰවඥයන් සඳහන් කරලා තියෙන දුර ගමනක් යනකොට සාර්ථකත්වයේ සඳහන් කරන්නේ සක්මන් කරන කෙනාම පමණයි. අනික කට්ටිය කලබලෙන් දුවනවා කරනවා හරියනකොට කරනවා නැත්නම් නිකන්. සක්මන් කරන මිනිස්සු හරියට කරනවා වැරදුනක් කරනවා කැමැති උනත් කරනවා අකමැති උනත් කරනවා වැස්සක් කරනවා බෑවුවත් කරනවා එතකොට එයාගේ භාවනා ජීවිතේ මුල් බලයි. නිසා එතෙන්ද ගන්න හිතගෙන ඉන්න සහ ඇවිදින ඉරියව්ව. මේ සඳහා සාමාන්‍යයෙන් කියන පියවර 30ක් පමණ එක දිගට යන්න පුළුවන් තැනි වංගුරයික බිමක්. මේක මළුවක් කියන නමට සඳහන් වෙනකොට වටේට කොටු දැම්මක් බඳලා අඟල් භාගයක් විතර වැලීලා ගත්තාම තමයි ඒකට සක්මන් මළුව කියන නම්බුකාර වචනේ තමයි. නමුත් අපට හරීම සුඛෝපභෝගී වස්තුවක් කියලා කියනවා සක්මන් සක්මන අපි ඉක්මනටම හදන්නේ භාවනා ශාලාවල් තමයි. සක්මණට සලකන්නේ. මම සන්තෝෂ නම් මේක ගොඩනගෙන තාවට පස්සේ එහා පැත්තේ සක්මණ කාටලා තියෙනවා. ඉතින් ඕකේ අපි ඔක්කොටම කරන්න බෑනේ. එක්කනට එක කරයි කරන්න පුළුවන්. නමුත් අනික් කට්ටිය අපිට ඒ වෙනුවට විකල්ප හොයාගන්න වෙනවා. ඉඩ ඉඩමක් හොයාගෙන එහාට මෙහාට ඇවිදින්න. ඊළඟට තනකොළ නිල්ලකොත් වගේයි පේමන්ට් එකක් කමක් නැහැ. නැත්තම් පාරක හරි කමක් නැහැ. ඉඩ තියෙන ක්‍රමයක් හැටියට ඇල තිබුණත් වංගු තිබුණත් කරන්න දෙයක් නැහැ අපිට ඒ වෙලාවට සකස් කරගන්න වෙනවා. ඒකදී කරන්නේ ඉස්සල්ලාම ගිහිල්ලා සක්මනට මුණ දාලා හිටගෙන හිටගෙන ඉන්න ඉරියව්වේදී මම දැන් මෙතන හිටගෙන කියලා හිට ගන්න හදනවා. දැන් මේක සාපේක්ෂව බැලුවොත් ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක ඉඳගෙන ඉන්න ඉරියව්වේදී යම් වෙලාවක හිට මම දැන් මෙතන කියන තැනට ආවනම් තමන්ගේ ශරීරය නිකන් පිරමීඩයක හැඩයට තියෙන. උභහක් වාගේ, චෛත්‍යයක් වාගේ. ඉඳගෙන ඉන්න හැකියාව ඊට වඩා වෙනස්. ඒක නිකන් කුණ්‍යක් අහුවා. මේක මන්දමක් හිලෙව හිටියෝ වගේ ඉඳගෙන ඉන්න ඉරියව්ව. හැබැයි මේ දෙකේම සමබර භාගයක් තියෙනවා. ඒ නිසා හිතගෙන ඉස්සල්ලාම මේ සමබර භාගය අරගෙන මම දැන් මෙතන හිතගෙන ඉන්නවා කියන එකට එනකම්ම ඒ ස්ථානේ බලපදියම් වීම වශී කර ගැනීම කරා. කෙරුවට පස්සේ අර අදිෂ්ඨාන කරපු ඉඩමේ පියවර 30ක් විතර එහාටයි මෙහාටයි කිසිම සක්මනකින් භාවනාවකින් සතියකින් තොරව වගේ. එහාට මෙහාට ඇවිදින්න කියනවා ලේ ගමනේ අධික කරගන්න. ස්නායු ටිකක් උනන්දු කරගන්න. විශේෂයෙන් පරියන්කේ පස්සේ නැගිටිට පස්සේ ටිකක් අතපය විසිකරක විනාඩි 5ක් විතර ඇවිදින්න. ඇවිදිනකොට ඕකේ භාවනා කරලා ඉලක්ක මොකක්වත් නැහැ. Tamange වේගය අල්ලගන්න. අඟ අල්ලගනි වේගෙ. මගේ මට යන සාමාන්‍ය වේගෙ මේකයි. ඒක ඇන්කම අල්ලගන්නකම් විනාඩි කිහිපයක් කරගන්න. එද තමයි තේරෙනවා දැන් මන් දිහා බලහින්න කෙනෙක් නෑ මට මේ සතු පෑගෙන්න දෙයක් නෑ කටුකෝල් නෑ මේක ගුරු වුණා කියලා මේ ලොකු වචනකමක් තියෙනවා ආධ්‍යාත්මික වශයෙන් මේ ඊටත් ගන්න ආවට පස්සේ ආයෙත් අර හිටගෙන තමයි ඇවිල්ලා හිටගෙන ආයෙසරයක් මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියන තැනට අරගෙන දැන් අරියංකේදී යම් ආකාරයෙන් උඩුකයට හිතියොදලා යටිකය අමතක කරාද ඒක අනිත් පැත්ත දැන් කරා උඩුකය අමතක කරලා යටිකයට හිතියොදලා එතකොට උඩුකයෙහි අපි අද්ද දෙක දැන් කරලා දැනගෙන ඉස්සරහින් හරි පස්සෙන් හරි යටිකයෙහි චේතනාපූර්වක ගමනක් යනවා. එතෙන්දිත් පොයින්ට් එකක් තියෙනවා මොකද? පර්යංකේදී චේතනා කැළම නැහැ. කිසිත් නැහැ. සක්මනේදී චේතනා තියෙනවා. සචේතනිකව කරන වැඩක්. ඊට පස්සේ සචේතනික කරන වැඩේදී දකුණු පාය තියෙන වෙලාවට වම් පායත් අමතක කරලා උඩු පායත් අමතක කරලා දකුණු පායෙම මුල් කරගෙන තියන්න පුළුවන් නම් ඒක සිද්ධාර්ථ කුමාරයා ඉපදලා පියුම් පිට පියවර හතක් තිබ්බට වැඩි වටිනවා කියලා හිතාගන්නවා. පොළවේ පියුම් පිපෙනවා වගේ තමයි දකුණු පාය හරියටම දැනගෙන දකුණු පාය කියනකොට පොළවේ කෙටෙන හැටි, හැපෙන හැටි, වදින හැටි දැනගන්න පුළුවන්. ඒක සම්පූර්ණ වුණාට පස්සේ අපි අදාළ වම් පාය තියෙනවා මේ සඳහා වේගය සාමාන්‍ය වෙයි. උදාහරණයක් වශයෙන් කියනවනම් යන්තම් 7යි 7යි කියලා ඇවිදින්න පහළ පුරුදු වෙන බබේ හත්ලක් අල්ලගන්න නැගිටලා අඩිය තියලා ඒ අඩියේ තතනල පදනම අරගෙන එයා එක පාරක කකුලක් අල්ලලා ඉස්සරහින් තියෙන. තියෙනකොටම එක්ක පෙරෙනවා එක්ක තතනනවා එක්ක නැත්තම් කෙලින් හිටිනවා. ඊට පස්සේ ආ තේරුම් අර ගන්නවා දැන් මේ ඉඳගෙන හිටගෙන ඉන්න පුළුවන් කියලා. හිටගෙන කරන්නේ පියවරක් පියවසලා තනි පියවරක බැලන්ස් කරන්න පුළුවන්. ඌ අනිවාර්යයෙන්ම ඊගාව පායවසලා තියෙනවා. එතකොට නිකන් උලංගවිදි කේල් දැල්ලක් වගේ එහෙම නැත්තම් හුලංගවිදි පහන් දැල්ලක් වගේ මුළු ඇඟම තතන. ඒක මට අම්මලාට බලන්න ඉන්න බෑ මේක දිහා අල්ල ගන්නවා. අල්ලවුවොත් ඉවරයි. අල්ලවුවොත් කොටියයි කොඳු කොඳු වල පෙළ හරියනකොට වැටෙන්නම දෙන්න. යෝගයෙන් තමයි පියවරක් තියලා පියවරක් ගන්නකොට අපේ සතියට පොඩි එකාගේ බැලන්ස් එකට වැඩි ඉක්මනට හැදෙනවා.